අපට ප්‍රශ්නය අපි කටසම්පාදයේ පිළිබඳව ධර්මදේශනා කෝෂයක් ඉදිරිපත් කළා. දේවාලයේදී අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටස විස්තර කරමින් මේ සංස්කාර ගණිත අවිද්‍යාව පහළ වීමට පටන් ගන්නේ කොයි කොයි අවස්ථාවේදීද කියන කරුණ එන්නම කළා. අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා කියන එකයි අවිද්‍යාව පත්‍ය සංස්කාරය කියන එකේ සාමාන්‍ය සරල අදහස. මේ සංඛාර කියන වචනේ විවිධ අර්ථ තිබෙනවා. ධර්මයේ විවිධ තැන්වල සංස්කාර කියන වචනේ පාවිච්චි කර තිබෙනවා. කොයිතැන කොයි විදිහට ඒක පාවිච්චි කළා සෑම තැනකම කොටම යොදාගත හැකි පොදු අර්ථයක් තිබෙනවා. ඒක තමයි සංඛාර කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්ම කියන එක. ඒකට කොතන සංස්කාර කියන වචනේ යොදා තිබුණා අපට ඒක අර්ථ නිරූපණය කරන දක්වන්නට පුළුවන් හේතුන් වලින් හටගත් ධර්ම කියන්නේ. ඒක පොදු අර්ථ නිරූපණය කෙසේදත් විවිධ සංවල දැක්කන විවිධාර්ථයන් සංස්කාර කියන වචනේ වේදන යන අනුව අප තේරුම් ගන්න ඕන. දැන් අපි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා පංචස්කන්ධ කතාවේ කියනකොට සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. එතන මේ පංචස්කන්ධ ධර්මම සංස්කාරය කියන්නේ රූප සංස්කාරය, වේදනා සංඥා සංකාර විඥාන කියලා දසලාම් ධර්ම සියල්ලම සංස්කාර හේතුන්ගෙන් හටගත් ධර්ම. නමුත් ඒක ඇතුළේ මෙතන සංස්කාර කියන වෙනම ස්කන්ධයක් වශයෙන් දක්වලා තියෙන්නේ සිතේ යෙදෙන සිතුවිලි වලට. ඒ කියන්නේ අභිධර්මයේ හැටියට කතා කරනවා නම් අර වේදනා වේදනා ස්කන්ධය යටත් සංඥා සංස්කාර ස්කන්ධයට ඇතුළත් කර දක්වා ඇති නිසා අර සුඛ වේදන චෛතසික 52ක් වෙන අභිධර්ම පිටකේ දක්වා තිබෙන 52කින් කලින් කියපු දෙක හැර ඉතුරු සියලුම චෛතසික 50ම සංස්කාර ස්කන්ධයට අයත් වෙනවා කියලා ඒ අභිධර්ම පොතේ දක්වා තිබෙනවා. කියන්නේ සංස්කාරකේ ධර්ම 52යි දෙකෙන් 52න් දෙකක් ගියා වේදනා සංඥා කියන දෙක. ඉතින් 50ම සංස්කාර ස්කන්ධයට අයත් කියලා එන්න මේ පොතේ දක්වා තිබෙනවා. සූත්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන පංචස්කන්ධ කතාවේදී සංස්කාර කියන වචනේ විස්තර කරනකොට රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා සහ පොට්ටබ්බ සංචේතනා, එලෙසම ධම්ම සංචේතනා. එතකොට මෙතන කියන්නේ සංචේතනා කියන්නේ සිතේමදී ධම්ම කියන එකයි. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව සිටින හස්ත, කායද බඳින ස්පර්ශ, මනස වෙන විවිධ අරමුණු පිළිබඳව සිටින තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ පංචස්කන්ධ කතාවේ. ඒකට තවත් තැනකදී කියනවා සබ්බේ සංඛාරා නිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කය ධම්මා සංඛාරා වය ධම්මා සංඛාරා මේවා මේ බොහෝ විට දැකලා තියෙනවා. එතන අදහස් ගන්න සියලුම සංස්කාර සම්බේ සංඛාර අනිත්‍ය අනිත්‍යයි කියන එතන සංස්කාර කියන තියෙන අදහස හේතුන්ගෙන් යම් කිසි දෙයක් හදගත්තා නම් ඒ සියලුම දේවල් හේතු විරුද්ධ වීම නිසා නිරුද්ධ වෙන දෙයින් ඒ සංස්කාර අනිත්‍යයි කියලා. ඒ හේතුන්ගෙන් යම් කිසි දෙයක් හදගත්තා නම් ඒ ඔක්කොම දුක් ඒක නිසා සම්බේ සංඛාර දුක්ඛ ආදී වශයෙන් මේ පාඩුවෙන් දක්වනවා. ඒකට ඒ අදහස එතන ඒ පාඩවල දක්වන සංස්කාර කියන එකේ අදහස හේතුන්ගෙන් හටගත් ධර්ම කියන එක. ඊළඟට බොහෝ අවස්ථාවලදී නිර්වාණය විස්තර කරන විට දක්වනවා ඒකම් සම්තං ඒකම් පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන. සියලුම සංස්කාර සමණය වූ ස්ථානය නිර්වාණය සාන්තයි ප්‍රණීතයි කියන එක දක්වා තිබෙනවා. එතන සංස්කාර කියන්නේ නිර්වාණය අරමුණු වමින් පවත්නා විට ඒ කියන්නේ ඵල සමගත සමවැදී සිටින විට කෙනෙකුගේ සිත තුළ සියම් දැනීමක් තිබෙනවා ඒ වගේම නිර්වාණය පිළිබඳව ඒ නිර්වාණය හා සම්බන්ධව සියම් සුඛ වේදනාවක් නිරාමස සුඛ වේදනාවක් තිබෙනවා එතන වේදනාවකුත් තියෙනවා විඥානයකුත් තියෙනවා සංඥාවකුත් තියෙනවා සංස්කාර ධර්මයක් තිබෙනවා ඒ සියලුම නිර්වාණය හා සම්බන්ධ වූ සියලුම සංස්කාර ධර්ම රාශිය හැර ලෝකයේ අනිත් වෙන සෑම දෙයක්ම එතන නිරුද්ධයි කියන එකයි මම අදහස් කරන්නේ. ඒ කියන්නේ නිර්වාණය ගැන කතා කරනවා. ඒක සමහර විෂය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සංඥාවක්වත් නැත නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී වශයෙන් දක්වනු ලබන ධ්‍යාන සිත් එකක්වත් නැත. කියන පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන සිත් එකක් වත් නැතේ ඒ වගේම රූපාවචර වශයෙන් දක්වන ධ්‍යාන සිත් එකක් වත් නැතේ මේ ලෝක පිළිබඳ සංඥා නැතේ පරලෝක පිළිබඳ සංඥා නැතේ මේ ලෝකයේ සහ පරලෝකයේ දෙක පිළිබඳ සංඥා නැතේ ඒ වගේම තමා යම් කිසි දුක්ඛංශ සම්තම් විඤ්ඤා සම්පස්සම් ප්‍රවේශිතං අනුචේතං මනසා කියන වචන දක්වලා තියෙනවා. තමන් දැක්කනම්, අසුවනම්, කියවනම්, සමානයෙන් සිහිපත් කළානම්, නැත්නම් මනසින් පරික්ෂණය කරනවා නම් කොයි ආකාර හරි එවැනි සිතේම කිසිවෙකුත් නැතේ. නමුත් සංවේච පනවස්ස නමුත් සංඥා මාත්‍රයක් එතන තියෙනවා. මේ බල සමාධි ඉස්තර කරනකොට කියන පාඩයක් පාඩයක සිංහල අදහස. එතකොට එහිදී සබ්බ සංඛාර සමතෝ නිර්වාණය විස්තර කරන තැන සංස්කාර කියන වචනේ අර්ථය දක්වන්නේ නිර්වාණය අත්දකින අවස්ථාවේදී පහළ වන ඉස්හාසියම් සංස්කාර මාත්‍රය හැරව එතන වේදනාව විඥාන ආදී සියලු සංස්කාර මාත්‍ර හැර අනිත් සියලුම සංස්කාර සමනය වෙලා කියන එකයි. කියන්නේ අරූප අරූපාවච ධාන රූපාවච ධාන ආදී විවිධ දේවල්. ඒ විදිහට එතන සංස්කාර තියෙනවා කියන්නේ දක්වනවා. එතකොට නිරෝධ සමාපත්තිය විස්තර කරන අවස්ථාවලදී දක්වනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා වචන තුනක්. ඒදී නිරෝධ සමාපත්තිය ගැන සමවදින කෙනෙක් අනාගාමී හෝ රහත් වූ කෙනෙකුට පමණක් නිරෝධ සමාපත්තිය සමාදින්නට පුළුවන් බව පොත්වල දක්වා තිබෙනවා. මේ අය මේක කියලා ඇති අහලා ඇති. එතකොට මේ අය නිරෝධ සමාපත්තියට සමාදිනකොට මේ සංස්කාර ධර්ම තුනම නිරුද්ධ කරන්නට ඕන. එතකොට නිරෝධ සමාපත්තිය නැගිටිනකොටත් ඒ සංස්කාර ධර්ම තුන පිළිවෙලින් සිද්ධ තුළ නැවත ඇතිවන්නට ඕන. මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීමේදී නිරෝධ සමාපත්තිය සමාදින අවස්ථාවේදී එතකොට ඒ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දැක්වීම තමයි කාය සංස්කාර වටි සංස්කාර චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාද ප්‍රස්වාස වායු ධාතුව. වචී සංස්කාර කියන්නේ විතක් විචාර කියන කායික ධර්ම දෙක. එතකොට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා කියන සංස්කාර සංස්කන්ධ ධර්මතා දෙක. එතකොට නිරෝධ සමාපත්තියට සංවාදන පිළිවෙලේ සංවාදිනකොටම සංවාදින්නට ප්‍රථමයේදී කලින් නිරුද්ධවන්නේ වචී සංස්කාර කියන එක. විචක්‍රේකාර දෙක දෙවන ධ්‍යානයේ සමාධියට නැති වෙනවා. ඒක නිසා ඉස්සෙල්ලම නිරුද්ධවන්නේ වචී සංස්කාර. විචක්ක විචාර. ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයේ සමාධියට ආස්වාද ප්‍රසාර සම්පූර්ණයෙන්ම නොතේරීම දැනීම යනවා. නැත්තටම සෝවාන් නිරුද්ධ වෙනවා. අන්න එතකොට ඒක කාය සංස්කාර ඊළඟට නිරුද්ධ වෙන එක. වචී සංස්කාර පළමුව ඊළඟට කාය සංස්කාර. අන්තිමේදී මූල සංඥා ආසඤ්ඤායතන කියන අරෝපාවචර හතරෙන් ධානයෙන් පසුයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ ඒ ඒ ආනයි කියන්නේ හතරවෙනි ධාන සිත නැත්නම් හතරවෙනි අරෝපාවචර ධාන සිත. ඒ ධාන සිත අනිත්‍ය ආදී වශයෙන් විමසීමෙන් පසුව අනාත්ම ආදී වශයෙන් දැක්සනේ වීමෙන් පසු ඇතිවන ඵල සමෝෂයේ පවර්ණා වූ සංඥා වේදනා දෙක ඉවත් කිරීමෙන් තමයි නිරෝධ සමාපත්තියට පත්වන්නේ. එතකොට මේ අවස්ථාවේදී අවසාන වශයෙන් නිරුද්ධ වන්නේ සංඥා වේදනා කියන සංගතන්නතාව දෙක. ඒක තමයි චිත්ත සංස්කාර කියලා දක්වන්නේ. එතකොට නිරෝධ සමාපත්තිය සම්මදීමේදී සංස්කාර නිරෝධයක් වෙනවා. ඒ සංස්කාර නිරෝධ වෙන ආකාරය තමයි ඔය ප්‍රකාශ කරන්නේ. නිරෝධ සමාපත්තිය නැගී සිටිනකොට ඔකෙනික් පැත්තේ ඉස්සල්ලාම ඇතිවන්නේ මේකට කල්පනා කරන්න පුළුවන්කම දෙන්න තෝරන ඉස්සල්ලාම ඇතිවිය යුත්තේ චිත්ත සංස්කාරය කියලා. ඒක අර කියන්නේ සංඥා වේදනා. ඊට පස්සේ ආස්වාද ප්‍රසාද සහ විතක් වේසා. ඔය ආකාරයෙන් තමයි ඒව නැවත ආපහු සමාගයේ සිටතල ක්‍රියාත්මක වන්නට පටන් ගන්න. මේ විදිහට එතන කියන සංස්කාර කියන වචනේ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා අද මාතෘකාවට තියෙන පාඩය අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව. මෙතන මේ සංස්කාර කියන වචනේ බුදුහාමුදුරුවෝ සූත්‍ර දීපේකදී විභාකාරයෙන් දක්වා තිබෙනවා. එක සූත්‍රයේ දක්වන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මනෝවන්ද මහණෙනි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මහණෙනි කාය සංඛාරය, වචී සංඛාරය, චිත්ත සංස්කාරය. සමස්තන් වලදී බුදුහාමුදුරුවෝ දක්වන අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනේ විස්තර කරනකොට මනෝවන්ද එතන සංස්කාර කියන්නේ පුණ්‍යාභ සංඛාරය, අපඤ්ඤාභ සංඛාර, ආනිජාම් සංඛාරය. මේ අතර කිසිම වෙනසක් නැහැ දෙකම එකයි වචන පමණයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි අර නිරෝධ සමාපත්තිය දක්වන විට දැක්කෝ කාය සංඛාර, වචී සංඛාර, දෙත් සංඛාර කියන එක මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටත් ඒ අත්යම මෙතෙන්ට යොදා ගත්තොත් අපි මුලාවකටපත් වෙනවා. දැන් නිරෝධ සමාපත්තියේදී කාය සංඛාර ගැන ආස්වාද කරනවා. වචී සංඛාර ගැන ඒකත් විචාරය. චිත්ත සංඛාර කියන්නේ වේදනා සහ සංඥා කියන ස්කන්ධ දෙකම. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටත් බුදුහාමුදුරු ප්‍රකාශ කරන කාය සංඛාර, වාචික සංඛාර, චිත්ත සංඛාර කියලා. එතන කාය සංඛාර කියන්නේ කයින් කරන සියලුම කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර, වාචික සංඛාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල අකුසල කර්ම සංස්කාර වලට. චිත්ත සංස්කාර කියන්නේ මනසෙන් කරන ලබන කුසල කුසල කර්ම සංස්කාර වලට. මේ සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ ඒ අර්ථයෙන් එතන යෙදුවේ. සම්පූර්ණ කෙනෙක් අර නිරෝධ සමාපත්තිය දැක්කම ඒ අර්ථයම මේකට වෙලා ගත්තොත් එහෙම පටිච්චසමුප්පාදේ උත්තර කරගන්නට බැරි වෙනවා. උන්ට උත්තර දෙන්නට බැරි වෙනවා. මොකද කාය සංස්කාර ගැන ආසාත පස්සාත අවිද්‍යාව තුළින් ආසාත පස්සාත නිරුද්ධවන්නේ කොහොමද? ඇතිවන්නේ කොහොමද? ආදී වශයෙන් ඒවා ඇහුවොත් නැත්නම් ආස්වාද ප්‍රසවාස නිසා නැවත ප්‍රතිසන්දි විඥානය ගෙන දෙන්න කොහොමද ආදී කරුණු ඇහුවොත් ඒක උත්තර දෙන්නද බෑ. මොකද මේ අත්යේ මෙතෙන්ට යොදාගත්තොත් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන සංඛාරා කියන වචනේ බුදුරජාණන් වහන්සේ කාය සංඛාර වචී සංස්කාර චිත්ත සංස්කාර වශයෙන් විස්තර කර දක්වා ඇතනම් ඒදී අප තේරුම් ගත යුතු වන්නේ එම ස්ථානයේදී ඒ සංස්කාර කියන වචන වලින් දක්වා තිබෙන්නේ කාය සංඛාර කියන්නේ කයින් සව ලබන කුසල කුසල කර්ම. වචී සංස්කාර කියන්නේ වචනයෙන් කරන ලබන කුසල කුසල කර්ම. ඒ වගේම චිත්ත සංස්කාර කියන්නේ සිතින් කරන ලබන කුසල කුසල කර්ම. එතකොට මේකම තමයි බුදුරජාණන් වහන්සේ වෙනත් වචන වලින් කියන්නේ පුඤ්ඤාම් සංඛාර, අපුඤ්ඤාම් සංඛාර, ආනන්ද සංඛාර. පුණ්‍යාදි සංඛාර ගැන කියන්නේ කුසල වලට අපුණ්‍යාදි සංඛාර ගැන අකුසල වලට ඔව් ඒ වගේම ආනන්‍යාදි සංඛාර ගැන ධ්‍යාන මට්ටම වලට පස්සෝ සිටේ ස්වરૂපයන් ආනන්ද කියන කේ අදහස නොසැලෙන தත්ත්වය කියන එකයි සාමාන්‍යයෙන් ආනන්ද කියන වචනේ පාවිච්චි කරන්නේ හතරවෙනි ධ්‍යානය හෝ අරූපාවචර ධ්‍යාන වලට. කියන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානෙ නැත්නම් අරූපාවචර 1 2 3 4 කියන ධ්‍යාන වලට තමයි ආනිජ්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ. නමුත් මෙතන ආනිජ්‍ය සංඛාර කියනකොට සියලුම ධ්‍යාන සෙත් ගණන් ගත්තාට කිසිම වරදක් නැහැ. ඔය හතරවෙනි ධ්‍යානය සහ අරූපාවච ධ්‍යානය සමරක් නෙවෙයි. ඔක්කොම ධ්‍යාන ගත්තම කිසිම එක වරදක් නැහැ. එතකොට අවිද්‍යාව නිසා කුසලොත් කරන අවිද්‍යාව නිසා අකුසලොත් කරන අවිද්‍යාව නිසා ධ්‍යාන සෙත් උපදවා ගන්නවා කියන එක ඒකේ අදහස. ඒ ආනිජ්‍ය පුණ්‍ය සංඛාර අපුණ්‍ය සංඛාර ආනිජ්‍ය සංඛාර මේකම තමයි කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන්නේ වයින් කුසල අකුසල කරනවා වචනෙන් කුසල අකුසල කරනවා සිතින් කුසල අකුසල කරනවා ධ්‍යානෙත් ඔක්කොම සිතින් කරන දේවල් එතකොට මේවා සංස්කාර භාවයට පත්න්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියන තැන ඒ කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් දැක්කෙන අත්‍යම පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනන්ද සංඛාර වශයෙන් දැක්වුවා ඒ අපේ නිදී දැක්කේ කුසල අකුසල සාධ්‍යාන සිද්ධියන කරපු ප්‍රකාශ කළේ එතකොට මේකදී මේවා සංස්කාර බවට පත්වන්නේ අවිද්‍යාව පාදක වෙලා ඕවා සිදුවන තමයි දැන් මේකට තේරෙන මේ කතාව දැන් රහත් වූ කෙනෙක් අපි තුමු බණ කියනවා බුද්ධ පූජා කියනවා මොකක් හරි වන්දනමාන කරනවා කිසිම කුසලයක් සිදුවන්නේ නැහැ. තමයි කුසල අකුසල කිසිවක් කරන්නේ මොකද කුසල අකුසල දෙකම සිතින් අත්හැරලා තියෙන නිසා. නැත්නම් රහසේ කියන්නේ අපි හිතන කෙනෙකුට දෝෂාරෝපණය කරන පරස වචනේ මේ උත්තරයෙන් අවවාදන් සාධනා කරමින් දෝෂාරෝපණය කරනවා. ඒ දෝෂාරෝපණය කරන එක කිසිම ආකාරයකින් සිතේ පටිගයක් තරහව මොහොත් පන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ පවා බොහෝ අවස්ථාවලදී මෝඩ පුරුෂය කියලා මෝඩ පුරුෂයා කියලා කියන්නේ ශරීරෙත් මොකලන් හාමුදුරන් දෙන්න පාසල එළුවට අවස්ථාවකදී දෙන්නටම දෙන්න මේක වශයෙන් බුදුහාමුදුරන්ට හැදෙන අවස්ථාවක් ඒ වගේ අවස්ථා තියෙනවා ඉතින් ඒකදී කිසිම අපසලයක් කරන්නේ නැහැ නමුත් සංස්කාර සංස්කාර ගැනීමක් තියෙනවා සිතින් මහත්කෙට ගෙන ධ්‍යාන වලට සම්බන්ධන රූපාවච ධ්‍යාන රූපාවච ධ්‍යාන නිමිත්ත සමාධි අත්පනි සමාධි සංඥා සමාධි නිමිත්ත සමාධි සමාධි නමුත් කුසලයක් පැත්තන්නේ ඒවා ක්‍රියා මාත්‍ර වලට පමණක් සීමා වෙනවා මොකද අවිද්‍යාව ඒ තුළ ඒ ඒ රහත් වූ කෙනෙකුගේ සිත තුළ නැති නිසා. ඒකට අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනේදී පුඤ්ඤාද සංඛාර අපුඤ්ඤාද සංඛාර අනිජාත සංඛාර වශයෙන් දැක්කනේ වචනේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. රහත් වූ කෙනෙකුට නොවේ මේක ප්‍රකාශ කරන්නේ පුත්සජන භූමිය අනාදානි සකදාදානි සෝවාන්සන් පුත්සජන භූමියේ සිටින අයයි කියලා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරනවා නම් කිසිම කුසලයක් අකුසලයක් හෝ කිසිම අකුසලයක් අකුසල ගන්න ධ්‍යාන සිතක් උපදවන්නේ රහසයෙන් ධ්‍යාන සිත උපදවා ගත්තත් ඒවා ක්‍රියා මාත්‍ර පමණයි. එතකොට මෙතෙන්දී මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කේ තේරුම් ගන්න ඕනේ කුසල අකුසල තමයි ධ්‍යාන සිත තමයි. නමුත් අවිද්‍යාව පාදක වෙලා නැත්නම් අවිද්‍යාවට නිරුද්ධ නොවී කියන කේ සිත තුළ පවත්නා වූ ඒ කියන කුසල අකුසල ක්‍රියා ධර්මයේ මෙතෙන්දී ගණන් ගන්නේ. ඒකම කුසල් තමයි රහතෝ කෙනෙක් බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් කරන්නේ. නමුත් ඒකෙන් නැවත පුනර්භවයක් දෙන දෙන ආකාරයෙන් හෝ නැවත ඊළඟ ආත්මවලදී යම් කිසි ප්‍රති ප්‍රෝත්සීපාසයක් දෙන දෙන ආකාරයෙන් කර්ම රැස් වීම එතන සිදුවන්නේ. ඒක නිසා තමයි එතන ක්‍රියාසිත පමණක් ඇති වෙනවා කියලා දක්වනවා. මෙන්න මේ අර්ථය හොඳට අවබෝධ කරගත යුතුයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ තේරුම් ගන්නකොට. එතකොට අවිද්‍යාව නිසා ඇයි මේ සත්‍ය සංස්කාර රැස් කරන්නේ කියන එකයි ඊළඟ ප්‍රශ්නේ දී යුත්තේ. අපි එදා ප්‍රකාශ කළා මේ සංස්කාර රැස් වෙන විට කොතන ඉඳලාද මේ අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්න කියන කාරණා. දැන් මේ කුසලයක් හරි අකුසලයක් හරි ධ්‍යාන සිතක් හරි මොකක් හරි සිදු කරන විට අපගේ ඇහැට රූපයක් හමු වෙලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රියන් දරු අබ්බසන්ද රස පොට්ටම්බ ධර්ම ඒ අරමුණු පිළිවෙලින් හම්බෙලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ මනසට වේද ධර්මා ආරම්භණම් වේලා ඒ තුනේ සිටින ගැනීමක් හෝ සිදුවන්නට ඕන. චේතනාම් පිටේ කම්මං අදාමි කියන වචනේ මේ හොඳටම දන්න පාඩයක්. චේතේච්ඡා දික්කං චේතේච්ඡා සම්මං කරෝති කායේන වාචා මනස. චේතනාවමයි කර්මය කියන්නේ චේතනාව ඇති වුණාට පස්සේ කයෙන්, සිතින්, වචනයෙන් ක්‍රියා සිදු කරනවා. එතකොට ඒ චේතනාවක් ඇතුලේ නැත්නම් ඒ කායික වාචික මානසික ක්‍රියා සිදු කරන්නට බෑ කම්ම හැස්වීම සිදුවන්නේ නෑ ඒක නිසා චේතනාවම තමයි කර්මය කියලා අපි මේ බුදුදානහ සත්‍යපාත කරලා තියෙන්නේ මොකද කායික ක්‍රියාවක් කරන්නත් චේතනාවක් ඕන වාචික ක්‍රියාවක් කරන්නත් චේතනාවක් ඕන මනසින් යම් කිසි දෙයක් කරන්නත් ඒ පිළිබඳ අදහසක් චේතනාවක් පහළවන්නට ඕනේ එසේ නැත්නම් ඒ කර්ම හැස්වීම සිදුවන්නේ ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා තියෙනකොට ඒ චේතනාව ප්‍රමුඛෝ කර්ම සංස්කාර රැස්වීම කියන මෙතෙන්දි ගණන් ගන්න. එතකොට ඇහැට රූප තේන්න මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම බැලීම සිදුවන්නට පුළුවන්. අනන්තයෙන් ශබ්ද ඇහෙනවා ඒ වගේම චිතේ ගැනීම චිත්ත සංස්කාර ධර්මයන්ගේ ජනිත වීමක් සිදුවනවා. නාසයට ගඳ සුවඳ දිවට රස කාය ස්පර්ශ සහ මනසට මේ ධර්මන හැම වෙලාවෙම මේ තුنين සංස්කාර ධර්ම ගැනීමක් සිදුවෙනවා. මේ සංස්කාර ධර්ම ගලන විට අපි අරගෙන කතා කරනවා නම් නැහැ තියෙනවා රූපේ තියෙනවා එතකොට චක්ක විඥානය විදිහට පහළ වෙනවා චක්ක විඥානය පහළ වෙනකොට චක්ක සංපස්සය තියෙනවා චක්ක සංපස්සයෙන් චක්ක සංපස්සදා වේදනාව තියෙනවා රූපේ පිළිබඳ සංඥා ඇතිවෙනවා රූපේ පිළිබඳ සංකේතන ඇතිවෙනවා රූපේ පිළිබඳ විචක්ක ඇතිවෙනවා රූපේ පිළිබඳ විචාර ඇතිවෙනවා ඒ රූපේ පිළිබඳ සංහාමකෝ ඒ වෙනස් වෙනස් විදාකාර මේක ධම්ම දැන් කියනවා මේ ආකාරයෙන් කොටස් 10ක් තියෙනවා ඒක පිළිබඳව සම්මානසේ දියසාරයේ මනස පුතෝම තේරුම්ගෙන ඒක එකින් දෙක 10 10 දක්වා තිබෙනවා බුදුරජාණන් වහන්සේ. මේදී අහ මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒකේ බැඳීමක් තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා අදහස් කරනවා නම් මේක නිත්‍ය දෙයක් කියන්නේ මේක සුබ දෙයක් කියන්නේ මේක ආත්මයක් කියලා හැඟීමක් යම් කිසි කෙනෙකුගේ සිතට තියාගෙන යනවා නම් ගැන සිතිවිලි ඇති වෙනකොට ඒ ආකාරයෙන් සිතිවිලි ඇති කරගන්නවා විතම අවිද්‍යාව ගැන කියනවා. එහෙම නැත්නම් ඇදෙත නිකන් සිතිවිලි මේ මොකක්ද නැතුව මම කියන්නේ කියන මගේ කියන්නේ කියන ආත්මයක් කියන්නේ කියන සත්‍යක් කියන්නේ කියන ආදී මොකක්ද නැතුව මේක උදු ස්වභාවික ධර්ම මාත්‍රයක් කියන්නේ කියන එක බලනවා නම් මෙතන අවිද්‍යාව ගැන කියන්නත් පුළුවන්. රූප පිළිබඳවත් එහෙමයි දැකපු දේ දැකීම මාත්‍රෙම නවතිනවනම් කොතන අවිද්‍යාව කියන්න තවන්නේ අපිට දැකෙන රූපය හොඳයි ලක්ෂණය නරකය පැත්තේ ආදී විද්‍යාකාරයෙන් තීරණය කරන ඒ පිළිබඳ විද්‍යාකාරයෙන් බැඳීමක් ඇති වෙන එක නැත්නම් ගැටීමක් ඇති වෙන ශ්‍රේෂ්ඨ ධර්මයක් ඇති වෙන එක එහෙම නැත්නම් කොහොමද කාසිත සිටින්නක් ඔය කියන එක ඒ දැකන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි නැත්නම් මේක හේතුඵල ක්‍රියාදාමයක් මේක දුක්ඛ සත්‍යය මේක සංදේ සත්‍යය ගැන දෙන කාරණා පරිද්දාකාර නිදර්ශන සැකෙන ඒ දකින ලද රූපයේ විමසන විට හෝ ඒ රූපය පිළිබඳව අවිද්‍යාව ගැනීම අවිද්‍යාව ගණනය වීමක් සිදු වෙනවා අවිද්‍යාව කියන්නේ කොට ගන්නවා එතකොට ඒක නැත්නම් ඒක අපිට මේ දැකපු රබ්බුතේ දැකලා මේ මේ අසුපත්තේ අසුපත්තේ වගේ හිතනවා නම් මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණාව සිතට තියෙනවනේ ඒකෙන් දිත්තේ අවිද්‍යාව තමයි ඇතිවන්නේ අවිද්‍යාව පච්චා පුඤ්ඤාමි සංඛාරා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා මතක ගන්න තේපා කුසල් සිදුවන්නේ අවිද්‍යාව පාදක නිසා එතකොට එහෙම නැත්නම් ඒක දැකීම මාත්‍රයෙන් අතර වෙනවනම් එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා ඒකට චක්ක විඥානේ රූපේ පහයට රූපක නම් චක්ක විඥානේ ඇතිවෙන චක්ක විඥානේ ඇති වෙනකොටම ඒ චක්ක විඥානේ මමය නැත්නම් මේක මගේ මමයි මේ චක්ක විඥානේ ඇති කරගන්නේ ආදී දෘෂ්ටියක් ඇති වෙනවා එතකොට අවිද්‍යාව පහළ වෙනවා නැත්නම් චක්ක විඥානේ ඇති වෙනවා අවිද්‍යාව පහළ වෙනවා සත්‍ය සංපස්සයක් තේමයි සංපස්සයේදී මම මගේ ආදී හැඟීම් සංමා දෘෂ්ටි මානාදී ක්ලේශ ධම් ඒවා සංප්‍රයුක්ත වුණොත් අවිද්‍යාව ජනිත වෙනවා නැත්නම් එතන අවිද්‍යාව ජනිත වෙනවා. පස්යෙන් පසු වේදනාවක් ගැන දෙනවා මේ වේදනාව උපේක්ෂිත නැදහත් ඥාන සංප්‍රයුක්ත එකක් නම් එතන අවිද්‍යාව નિરાයාසයෙන් නැතිවීමක් සිදුවන්නේ. ඒක නැතුව මේ ආදදකම රූපේ දැකලා ඒක පිළිබඳ සුඛ වේදනාවක් ඇති කරන නැත්නම් දුක් වේදනාවක් ඇති කරන මේවා දාසා කරලා ඒවට ගැටිලා විවිධාකාරයෙන් සිටිලි ගන්නකොට අර කුසල කුසල සංස්කාර ධර්ම ගැනීමක් සිදු වෙනවා. ඒකට එතන ඉඳලා විද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. වේදනාව ආදන් රූප සංඥාව විවිධ ආකාරයෙන් වැඩි ආකාරයෙන් සංඥාවෙන් හඳුනාගන්නේ දැනෙන එක විනිවිද ලක්ෂණේ දැතේ විවිධ ආකාරයෙන් හඳුනනවානේ ඒ හඳුනා ගැනීම ඔක්කොම සිතේ තියෙන මූලාවන් කියන එක දන්නේ ඒ සැලසේ කරන්නේ එතකොට ඒ හඳුනා ගැනීම ඇති වෙනකොටම අවිද්‍යාව කියන්න වෙනවා ඒ වගේම තමයි රූප විචක්ක රූපේක රූපේ දේශනාවට නැවත බලන්න ඕන මේක විමසීම සහ හොඳයි හොඳයි ලස්සනයි ආදී වශයෙන් මේ විදිහට දුෂ්කම් කරලා හතුරුකම් කරලා ආදී වශයෙන් මේකේ දැසගෙන ඒක දිස්සම නැවත නැවත සිත මෙහෙවීමක් සිදෙන රූප විචාරයෙන් සිදුවන්නේ ඒකයි රූප විචක්කයෙන් සිදුවන්නේ නැවත නැවත දකින්නද රූපේට සිත සිත නැන්නේ එතකොට මේ අවස්ථා දෙකේදීම අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එතකොට රූප සංචේතන පහළ වෙනකොට කෙලින්ම අවිද්‍යාව පහළ වෙනවා. ඒ වගේම රූප සංචේතනාව පස්ව රූපේ පිළිබඳ තණ්හාවක් හෝ ඒහා සංකේත වෙනත් <clears throat> අවරකේශ ධර්මයක් හෝ ඇති වෙනකොට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට අවිද්‍යාව පත්‍ය පුඤ්ඤාන්ත සංඛාරා පුඤ්ඤාන්ත සංඛාරා ආනිජාන්ත සංඛාරා කියන එක ක්‍රියාත්මක වන්නේ ඇහැ පිළිබඳව කතා කරනවා නම් මෙන්න මේ මේ අවස්ථාවලදී කියන කර්ම මේ තේරුම් ගන්නට පුළුවන් සත්‍යයක් වෙන්න ඕන. මම කලින් කියන්නේ රහත් වෙච්ච කෙනෙකුට මේ විදිහට සිතුවන්ට කිසිම පුණ්‍යාවිය පුණ්‍යාවිය ආදී කෙනෙක් කුසල ලබකව සිතා සිදුවන්නේ නැහැ කියලා. හද රූපේ දැක්ක දැකීම මාත්‍රෙන් තමයි රහත් වෙන දෙයකට නිරායාසයෙන් නතර වෙනවා. අවශ්‍ය නම් ලක්ෂණ ලක්ෂණයි කියලා හිතන්න පුළුවන්, කටයි කටයි කියලා හිතන්න පුළුවන්. අවශ්‍ය නම් මේවා ධාතු කොටස් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්න පුළුවන්. අවශ්‍ය නම් වෙන කවදාකාරයකින් හිතන්න පුළුවන්. නමුත් කිසිම සංස්කාර කුසල කුසල හෝ අකුසල සංස්කාර සිදුවීමක් එතන සිදුවන්නේ ඒවා ක්‍රියා මාත්‍ර පමණ ඒක නිසා එතනදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ මොකද අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා. ඒක ඒ විදිහට මේ කනක නාසයට දිවට ශරීරයට සහ මනසට මේ කරුණ පතුරවකට බැලුවාට පස්සේ මෙයාට පැහැදිලිව තේරෙන්න ඕන අවිද්‍යාව නිසා මේ විදිහටයි සංස්කාර රැස් වෙනවා සිදුවන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරු ධර්මයන් මේ ගැඹුරු ධර්මයේ ඉතාමත්ම අමාරුම කොට තමයි තේරුම් ගන්නට අපහසුම කොට තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන කොටස. මේක තේරුම් ගන්නට පුළුවන් නම් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවිද්‍යාව තුනේ සංස්කාර ඇති වෙන එක සංස්කාර තුනේ ප්‍රතිසංවේඥානයේ නැවතගෙන තියෙන ඇති වෙන ආකාරය දැකීම අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය අත්දකලා කිසිම කෙනෙකුට පමණයි. අනිත් කෙනෙකුට මේක කොච්චර කෙරුවත් ප්‍රත්‍යක්ෂයට අත්දකින්නට බෑ. ඒ ප්‍රත්‍යක්ෂයට අත්දැකීම සිදුවන්න තරම් අද්දම් රහත් දීම තමයි. එහෙම නැති කෙනෙකුට මේක මේ කොටස ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්නට කොහෙන්න බෑ. අවිද්‍යාව නිරුද්ධ කළා සංස්කාර නිරුද්ධ වීමේ සංස්කාර නිරුද්ධ කළා විඥානය නිරුද්ධ වීම අත්දකින්නට පුළුවන්කම තිබෙනවා. එවැනි කෙනෙක් විතරයි පරිසම්පාද මෙතන මේ කියන කරුණ අත්දකින්නේ. ඒක නිසාමයි මේ කොටස ඉතාම ගැඹීර කොටස වශයෙන් දැක්වෙන්නේ. මොකද මේක තේරුම් ගන්නට හොෝ දෙනකොට අපහසුයි. එතකොට අවිද්‍යාව නිසා මේ විදිහට කුසල කුසල කර්ම සංස්කාර රැස්වන්නේ ඒ කියන කාරණාව තේරුම් ගන්න. අවිද්‍යාව කියන්නේ නොදක්කම, මෝඩකම. එතකොට මේ සංස්කාරයේ හැදී සිටින මහා දුක්ඛය. මේක දන්නේ නැති පළවෙනි කාරණාව තියෙනවා. නිසංසාන මේ සංස්කාරයේ නැදී සිටීමට හේතු වෙන නැවත නැවත ඉදීමට හේතු වෙන කුසල් පුළුවන් තරම් රැස් කරනවා. මොකද මේ ජාතික දුක්ඛා කියන එක හරියට තේරුම් අරගෙන දැනගන්නත් නෑ. පවත්තන් දුක්ඛම් කියන එක මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවතීම දුක කියන එක තේරුම් අරගෙන නෑ. පොදින්ම කියනවා නම් මේ සංස්කාරයේ සල්පුණි ලෝකෙ කොතන හිටියත් ඒක නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ප්‍රවැත්ම මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රවැත්ම පැවතීම දෙකක් කියන එක අවබෝධ වෙලා නැති මෝඩකම තිබෙන නිසා ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා විවිධාකාර කර්ම සංස්කාර රැස් කරගන්නවා. රැස් වෙනවා. ඒ වගේම මේ කර්ම සංස්කාර තුලින්මයි නැවත නැවත මේ ඉදීම ගෙන දෙන්නේ දුක්ඛ සමුදය සත්‍ය මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියන කරුණ පැහැදිලිවම අත්දැකලා නැහැ ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධ වෙන්නේ. මේ අවබෝධ දුක්ඛ සමුදය ගැන දන්නේ නැති මෝඩකම මේ අවිද්‍යාව තිබෙන නිසා කුසල කුසල කර්ම සංස්කාර රැස් වෙනවා. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේ සංසාරයේ රැඳී සිටීම මහා දුකක්ය. මේ දුක ගැන දෙන්නේ මේ කර්ම සංස්කාර නිසායි කියන පැහැදිලි ප්‍රත්‍යස අවබෝධය ලැබලා තියෙනවා නම් එවැනි කෙනෙක් ඒ කර්ම සංස්කාර මහා භයානක දේවල් වශයෙන් දැකලා විරුද්ධ කරලා තියෙන්නේ නැවත ඒවා ඇති කරගන්නට කොහෙත්ම කැමැත්තක් නැහැ ඒ වෙන කෙනෙකුට. මොකද ඒ දුක් සමුදය ගැන දන්නේ දන්නේ නැහැ. අනිත් අතින් දුක් නිරෝධය සම්පූර්ණයෙන්ම මේ දුක නැතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් පහලක් වෙනාසේ නිවි යන අවස්ථාවේදී. ඒක පිළිබඳව රහත් කෙනෙක් ඉන්නවට පස්සේ ඒ නිහඬේ. ඒ නිහා පවතිනම දුක. දුක උනත් පසේ දුක උනත් රහත් උනත් ඒ නම් මනසේ දක්වා පවතින දුකයි. එතකොට මේ දුක නැතිවීමට නම් සම්පූර්ණයෙන්ම මේ පංචස්කන්ධ ධර්ම නිරුද්ධ කළ යුතුයි. ඒ නිරුද්ධ කිරීමට නම් මේවාගේ තියෙන උපාදාන සම්පූර්ණයෙන් අයින් කරලා මේවාගේ කොට මේවාගේ තියෙන චන්ද්‍රාගය සම්පූර්ණයෙන් අයින් වෙලා මේවාගේ සිත නිදහස් කරගන්න කියන කාරණාව සාමාන්‍ය ලෝකයට තේරුම් ගන්නට බෑ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව එතනින් දක්වන්නේ ඉතේ මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව තුළින් දුක්ඛ නිරෝධ සත්‍යයක් අත්දකින මේ සංස්කාර විරහිත සත්‍යයට සුපපත් වෙනවා කියන්නේ අවිද්‍යාව සාර්ථකත්වය ගැන නිරුද්ධ කළාට පස්සේ කිසිම සංස්කාරයක් නැහැ සිත තුළින් සිටින ගැනීමක් නැහැ සිත නිසලව පවතිනවා සාන්තව නිසලව හැම වෙලාවෙම පවතිනවා එතකොට ඒ සත්‍යය අත්දැකලා නැති දුක්ඛ නිරෝධේ අඥානං කියන එකක් තිබෙන නිසා අවිද්‍යාව තුළින් සංස්කාර රැස් කරනවා. අර දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ නැති නිසා සංඝ සංස්කාර රැස් වෙනවා. දැන් රහත් වෙච්ච කෙනෙකුට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ රහත් වූ නිරෝධ සත්‍ය. කියන රහත් ඵලසිත දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව රහත් වෙන කියන රහත් වෙලා මේ දුක්ඛ නිරෝධය අත්දැකලා ඒ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය අත්දැකලා නිරෝධ සත්‍ය අත්දැකීමම තමයි හේතුවන්නේ අනුපාදිශේෂ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ පහනක් වුණාට මේ පංචස්කන්ධ ධර්මයන් ඉඳලා තින්නම් පාන්න. මේක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් මේක සාමාන්‍ය ලෝකයට කිව්වටවත් තේරුම් ගන්නට බෑ මොකද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා කිව්වොත් මේ මනසට පිස්සු කියලා හිතයි සමහරකෙන්. නමුත් සත්‍ය ඒකයි ඒ ඒක තේරුම් ගන්නට බැරි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ නොදන්නා මොඩකමත් කෙනෙකුගේ සිත තුළ තියෙන නිසා ඉතින් සංසාරයේ හැදී සිටීමට කර්ම සංස්කාර රැස් කරගන්නවා. මේ කර්ම සංස්කාර රැස්වීම එම නිසා සිදුවන්නේම අවිද්‍යාව නිසා. කුසල සිදුවන්නේ අවිද්‍යාව නිසා, අකුසල සිදුවන්නේ අවිද්‍යාව නිසා, ඒ වගේම යම් යම් ධ්‍යාන සිත් උපදවනවා නම් ඒ ධ්‍යාන සිත් උපදවන්නේ අවිද්‍යාව නිසා. මේකෙන් අදහස් ගන්න අවිද්‍යාව නැති වුණාට පස්සේ මේවා එකක්වත් මේවා කරන්න නැති වෙනවා කියලා. බුදු කෙනෙකුත් බණ කියනවා ධ්‍යානවල සමාධිලා මේ කරුණාදීතෝ විමුක්තියට සමාධිලා විවිධ ඒවාට සමාධිලා. ඉතින් මේ වෙලාවෙදී කුසල් අකුසල් ඒවා මොකක්වත් නැහැ. එතන තියෙන්නේ ක්‍රියාමාත්‍ර ප්‍රමණයයි. දීප ධම්ම සුපරිවරණය සඳහා මේ ජීවිතයේදී සුපරිවරණය වාසය කිරීම සඳහා ඒවට සමාධියම කරනවා. පද සමාධිය සමාධියම ආදී දේවල් කරනවා. ඒ සමාපතේ සමාධිය මේවා කරන්නේ කරන විට කිසිම කුසල් අකුසල් පැත්තීමක් නැහැ. නැහැ. ඒක නිසා ඒවා ක්‍රියාමාත්‍ර තමයි. නමුත් අනිත් පැයට අවිද්‍යාව පාදක වෙලා මේවා සිදු කරන්නේ. මේ එකක්. ඒක අමතරව මේ ප්‍රසන්න ප්‍රසන්න කර්ම රැස්ීමේදී කර්මයේදී ධානයකට සම්බන්ධීමේදී හෝ දෙලින්ම ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන් නැති වෙන කියලා. වෙන කිසිවක් නැහැ. මේක දැන් නැති මොහොතම බොහෝ දෙනෙකුගේ සත්‍යයෙන් තියෙනවා. ඒ කියන්නේ අපිට මෙයාදම බනහන. මේ බනහන වෙලාවේ පංචස්කන්ධ ධර්මය තියෙන තියෙනම තමයි කියන්නේ. සෝත විඥානය තියෙනවා කනස්සබ්ද ඊළඟ තියෙන නිසා. ඒ අනුව සද්ද හඳුනා ගන්න සංඥා ස්කන්ධය තියෙනවා. විඥාන ස්කන්ධය සංඥා ස්කන්ධය දැන් දෙකයි. දැන් මේ පිළිබඳ ප්‍රේක්ෂා වේදනාවක් ඇති වෙන තුරන් ධම්මයේ සත්‍යයක් ගන්නවා නම් ධම්මයේ සුප නිරාමිෂ සුප වේදනාවක් ඇති වෙනවා. වේදනා ස්කන්ධය තියෙන තියෙමත් දෙන්නේ ඒක අමතරව මේ ධර්ම කර්ම අවබෝධ වීමක් නැත්නම් අවබෝධ වෙන්නේ නැත්නම් ඒ පිළිබඳව නිරසනාදකයක් වෙන විවිධ අදහස් පහළ වීමක් සිත තුළ ජනිත වෙන සංස්කාර සංදී පහළ වීමක් මෙහිදී සිදුවන්නේ මේ ස්කන්ධ හතර විඥානයත් වේදනාවක් සංඥාවක් සංස්කාර ගැන විඤ්ඤාණ සම්බහතර ගැන කියනවා ඒ ස්කන්ධය ඇති වෙනකොටම චිත්තජ රූප සිතින් පහළ වෙන රූප සංවේ රූප කොටස ඇති නැති නැති යන ඊට අමතරව මේ චිත්තජ රූප වලට අමතරව රූප සංවේ තියෙන කර්ම වස්තු ආහාර රූප කොටස තදින් නැතිවෙන පංචස්කන්ධ ධර්මයන් මේ ආකාරයෙන් මේ විලාවේ මේ ආදී සංසාරණය තුළ ඇති වෙන නැති වෙන මේක තමයි කුලී අවස්ථාවේ කොයි කුසලයක් කරගන්න. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් නැති වෙනව නැති පවතිනවා කියන්නේ දුකක්ම ඇති වෙනවා කියන එකයි. බුදුහාමුදුරුවෝ දක්වන්නේ සංසිද්ධේන පංචපාදානස්කන්ධ අදුස්සම පංචස්කන්ධේ පවතින එක ඇති වෙන දුකක් කියලා. බුදුහාමුදුරුවෝ එකතන එක දක්වන මානෙන්නේ රූපය තියෙනවා කියන්නේ දුකක් ඇති වෙන. වේදනාවක් ඇති වෙනවා කියන්නේ දුකක් ඇති වෙන. දුකේ පහළ වෙන ආදි වශයෙන්. පංචස්කන්ධේ තමයි කතාව කියන්නේ. ඒකෝට මෙතන මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ දුකක් කියලා දන්නේ ඒක නිසා ඒක උපාදාන කරනවා මම කරනවා කියන දැඩි දෘෂ්ටියක පිටනවා මම බනහනවා මම කුසල් කරනවා මම අකුසල් කරනවා කියන ඒ අවිද්‍යාව සිද්ධ කරනවා ඇත්ත වශයෙන්ම මෙතන අර හේතුන් නිසා හටගත් ඵල ක්‍රියාදාමය සංස්කාර කියනවා කියන එතන අපි හිතුවොත් හේතුන් නිසා හටගත් ඵල සංස්කාර ධර්ම රාශිය ඇතිවෙමින් නැතිවෙමින් යාම පමණයි මෙතන තියෙන වෙන කිසිවක් නැහැ කියන අවබෝධය නැති අවිද්‍යාවත් එතන තියෙන ඒකත් මොකද කර්ම සංස්කාර වශයෙන් ඇතිවෙන. එතකොට ඊට අමතරව මේ සිතින් උපාදාන කරනවා. උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා ඡන්දයෙන් හෝ රාගයෙන්. ඡන්දය කියන්නේ බැඳීම, කැමැත්ත රාගය කියන්නේ බැඳීම. ඇලීම බැඳීම ඕනක. එතකොට මේ ඡන්ද රාගයෙන් යුතුව විවිධ දේවල් ගන්නවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් ගන්නවා. බාහිර පංචස්කන්ධ ලෝකයක් අල්ලනවා. එතකොට මේ පංචස්කන්ධ කියනකොටම අල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි වේදනාව, සංඥාව, සංකාර, විඥාන නැත්නම් රූපස්කන්ධ. ඕනෑම දෙයක් අපි මේ ධම්මදේ ගිහිලා බුද්ධ වන්දනා කරලා ස්ථාන හතර දක්වලා මේ එතෙන්ද තමන්ගේ සිත තුළ ඇති වෙන වේදනා ස්කන්ධයල් වෙනවා සංඥා ස්කන්ධයල් වෙනවා සංස්කාර ස්කන්ධයල් වෙනවා විඥාන ස්කන්ධයල් වෙනවා ඒක පිළිබඳ සංග්‍රහ කැමැත්තක් ඇති වෙනවා ඒක පිළිබඳ රාගයක් ඇති වෙනවා ඒක නිසා ස්කන්ධ ධර්ම හතර උපාදාන කිරීමක් සිදු වෙනවා සංග්‍රහයට උපාදානය කියන්නේ මේක තමන් කියන්නත් ගන්නවද අනිත් ලෝකයක් ගන්නවද තමන් ගැනීම කිව්වම ලෝකෙ ඕකම දේවල් ඒකට ලක්කුසල් ලක්කුසල් ආදී හැමදේම මේක බොහෝ දෙනෙක් දන්නේ මෙතන මේ උපාදානය ක්ලාන්ත වන්නේ මේ විදිහටයි මේ උපාදාන ක්ලාන්ත වෙන බව නොදන්නා මොඩකම ඒ අවිද්‍යාවෙන් තුපු නිසා සම්මත සීමකට සිදෙනවා අවිද්‍යාව ප්‍රත්‍ය සංකාරය එතකොට මේ කර්මය තුළින් මේ රැස්කන ප්‍රසලාසක කර්ම සංස්කාර නිසා නැවත නැවත සංසාරයේම උපදීමට හේතු වන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙනවා කියන කාරණා දන්නේ නැහැ. අර කලින් කියපු විදිහට පඤ්ඤා ලෝකේම දුකක් කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ධාමයේ පටිපදාර්ය සත්‍ය මේකයි කියලා දන්නේ නැහැ. මේ ආදී අවිද්‍යාව තියෙන නිසාම මේවා සංහාවෙන් දිස්ති වලින් මාන වලින් බෙදාකාරයෙන් අල්ලනවා සංදේයෙන් බැඳෙනවා පාදයෙන් බැඳෙනවා චන්ද්‍රාගයෙන් බැඳෙනවා උපාදාන කරනවා ඊළඟට මම මේ සංකප්ප ධර්මයන් ඇති නැතිවීමක් කර එතන ඒ සංස්කාර ධර්මයන් ඇති නැතිවීමක් කර මෙතන වෙනම එකක්වත් නැහැ කොයි කුසලයේ කොයි අපදේ කොයි දේ කරන්නේ නමුත් මෙතන මම කළා කියන හැඟීම තියෙනවා ඒ අවිද්‍යාව නිසා කුසල් අකුසල් කරනවා. මත් දැන් කෙනෙකුට තරහ යන්නේම මේ මම කියලා කෙනෙක් සිදෙනවා කියන හැඟීම තිබෙන නිසා. මට දැනෙනවා මට නින්දාපලා මට ආපාස කරනවා මට මේ දේ කළා. අර මම කියලා කෙනෙක් සිදෙනවා කියන හැඟීම තියෙන තාක්කල් ඒ කියන්නේ ඒක කෙනෙකුට නුස්නාගතිය තියෙනවා. එතකොට ඕනෑම දෙයක් මේ විදිහට සංහාවෙන් උපාදාන කරන්නේ අර මම කියන හැඟීම තිබෙන නිසා අසමානිකයක් නෙවෙයි. මේ අත්මානයේ පසුබිම්මේ තිබෙන නිසාම තමයි සම්මතස් කරන්නේ. මම හොඳ තැනක උපදින්නට ඕන, මම සුගතිය යන්නට ඕන, මම කුසල රැස් කර ගන්නට ඕන. ඒ හැඟීම, මම කියන හැඟීම තියෙනවා. මහත්මෝ සාන්තින කියන සුදතර තියෙන සෝවාන් වෙච්ච කෙනෙක් සදාකාලික ආත්මයන් ඇත්ත කියන ඇත්ත කියන හැඟීම සත්‍යදිකේ මුදුද්දකලාට මම කියලා කෙනෙක් ඉගෙනවා කියන හැඟීම ඔහුගේ සුදතර කියන්නේ. සමදාගාම කෙනාගේ තියෙන අනාගාම කෙනාගේ ප්‍රතිපත්තිය තියෙන. මෙන්න මේ අස්මිමානය ක්‍රියාත්මක වෙන නිසා කුසල කුසල සම්මතස්කාරද වීමක් වෙනවා. මේ විදිහට මේ කියපු කරුණු ටික ඔක්කොම එක වචනයකින් කියනවනම් අවිද්‍යාව කියලා කියනවා. ඒ අවිද්‍යාව නිසා කම්ම සංස්කාර වෙනවා. යම් කිසි කෙනෙක් මේක හරියට තේරුම් ගන්නවා නම් අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ කම්ම සංස්කාර නිරුද්ධ වෙනවා කියන එක තේරුම් ගන්නට. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධෝ කියන්නේ. ඒකට මේ ඔක්කොම නිරුද්ධ කරන අදහස් උකෙන්. නිරුද්ධ වුණාට පස්සේ තාත්වික කෙනෙකුට විමුක්තියට උදාන. විමුක්තිය කියන්නේ නිදහසට. චක්ක විඥානන්නේ, සෝත විඥානන්නේ, ගහන විඥානන්නේ, දිවවා විඥානන්නේ, කාය විඥානන්නේ, මනෝ විඥානන්නේ නෙවෙයි. ඒක මන ආයතනයේ ප්‍රාඥාවක් නිමිතට නැත්නම් හිස් දැනීමක් මොකක්වත් නැහැ කිසිම අරමුණක් තියෙන්නේ කිසිම අරමුණක් ගැන හිතන්නවත් බෑ ඒ සිතින් කිසිම දෙයක් සංඥාවක් තියෙන්නේ නැහැ ඒ කිසි ප්‍රතිශෝධයක් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ ඒ කිසි සිතින් කිසිම දෙයක් අල්ලගෙන උපාදාන කරගන්නත් නැහැ ඒක ඒ නිසලව බලාගෙන යනවා මතක දෙකුත් වලින් ඕන එකක් ඕන දෙයක් කරන්නට කියන්නට පුළුවන් රහත් කෙනෙකුට අර යට තියෙන සිත ඒ තත්ත්වෙම පැහැදගෙන පැහැදගෙන යනවා. මොකද අවිද්‍යාව නිරුද්ධ කරාට පස්සේ උද්දත වෙන තත්ත්වයක් නෙමෙයි. මෙන්න මේ සිතේ අන්තිම ස්වરૂපය ඒ අන්තිම සිතේ ඒ කියන්නේ සිතට යන්නට පුළුවන් උත්සාහම පිරිසුදු අවස්ථාවේ ඉන්න පහළට පිරිසුදු තැනක් නෑ. මේකට තමයි සබස්සන මිදන් දෙකේ පුස්තන් කියලා දක්වන්නේ මේ සිත ප්‍රබහස්තරයි කියලා. එතකොට ඒ සිතේ රාගයක් දෝෂයක් නැහැ ගැළවියක් වන්නේ ඒ නිසාම රාගක්ිය දෝෂක් තමයි අපේ කියන මට නම් මේවට පාවිච්චි කරනවා. මේක කිසිම නිමිත්තක් නෑ ඒක නිසා අනිත්‍යයි අනිත්‍ය කියන වචනේ මේකට දක්වන අනිදක්ෂණ කියන වචනේ මේකට දක්වන කිසිම අරමුණක මේක පිළිගන්නේ ඒක නිසා අපතිත්ත කියන වචනේ පාවිච්චි කරනවා. මේකට කවදා නොසැලෙන එක ආකාරයෙන් දිගින් දිගට යන නිසා අපුප්පා කියන වචනේ පාවිච්චි කරනවා. මේකට සියල්ලංගෙම නිදහස් වෙච්චා චේතෝ විමුක්තිය කියන වචනේ පාවිච්චි කරනවා. මේකට නිදහස් වූ විමුක්තෝ සිතන් නිසා විමුක්තිය කියන විමුක්තිය කියන වචන පාවිච්චි කරන තවන වචනයක් පාවිච්චි කරලා ඒ රහතෝ කෙනෙකුට වෙන සිතක් පහළ වුණාම කිසිම සංස්කාරයක් නැතුව ඒ සිතින් ඔහේ ඉන්නට පුළුවන් කැමති තාක්කත්. මේ සිත දිගින් දිගට ප්‍රවදගෙන ප්‍රවදගෙන යනවා මරණ මොහොත දක්වා මරණ මොහොත දක්වා ප්‍රවදගෙන යෑමට හේතුවක් වෙනවා හේතුව මොකද මේ ලෝකයේ ඉපදිච්ච කර්ම සත්‍ය නිසා එකක් ඊට අමතරව තමන්ගේ ජීවිතයේ තවත් ජීවිත තමන්ගේ රූපයේ තියෙන ජීවිතයේ රූප ශක්තිය ජීවත් වීමේ ශක්තිය බලන නිසා ඊට අමතරව මේ අනතික පැවැත්මට අවශ්‍ය වන ආකාරයෙන් ශරීරයේ තුළ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථාපරිදි ක්‍රියාකාරීත්වය. මේ කර්ම තුන තිබෙන තාක්කල් ඔය චිත ඔය පැවැත්ගෙන යනවා. යම් අවස්ථාවකදී ඒ කර්ම තුනෙන් එකක් හරිය නැතුණාට පස්සෙ මේ කය බිඳ හැදෙනවා බිඳ හැදෙනකොටම කිසිම ආකාරයෙන් සිතිවිලි ගැනීමක් නැතුව සිත පවතින නිසා මේ සිත නිවනවා. ඊට පස්සේ ගැට ගැහෙන්නට වෙන තැනක ප්‍රතිසන්දය ගෙන දෙන්න විඥානයක් ඇති වෙන්නට හේතුවක් නෑ මොකද අර කලින් පුත්තජන භූමියේ සිටින අනාගාමී පහළ තියෙන පහළ සිටින කෙනෙකුගේ කියන රහතන ඇති යම් කෙනෙකුගේ සුබතල નિરાයාසයෙන් සිටීදී ගලා යන ඒ ශක්තියක් පවතිනවා අර කලින් කියපු අවිද්‍යාව පාදකෝ සසු ධර්ම ඔක්කොමත් පවතින ඒක නිසාම සිටිවිලි එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් ආදී වශයෙන් බලා යාමේ සත්‍යයක් සිදු වෙනවා. මේ සත්‍ය ධාතුව කියන නිරුද්ධ කරන තේ නිසා අර මරණ වෙලාවේදී අර සිත පහනක් වෙනවාසේ නිවෙනවා නිවනට පස්සේ ගැට ගැහෙන්නේ වෙන තැනක උපදින්නට හේතුවක්. මෙන්න මේ සිත ඇතිවෙච්ච කෙනාට ඊටාම පැහැදිලිවම පේනවා මෙන්න මෙතන තමයි අවිද්‍යා නිරෝධහ සංඛාර නිරෝධෝ කියන්නේ අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ සංස්කාර නිරුද්ධ කළා කියන්නේ මෙතනයි. සංස්කාර නිරෝධහ විඥාන නිරෝධෝ. මේ සංස්කාර මෙතන නිරුද්ධ වෙච්ච නිසා මේ ආකාරයෙන් ප්‍රතිසංවේඥානය නිරුද්ධ වෙනවා. එතකොට ඔහුට තේරෙනවා සීනා ජාති විසඳම් ගමතන කතන් කරන්නේ නාපඤ්ඤ ඉස්සත්තාටි ප්‍රබානාති. මගේ ජාතිය සේ වුණා කියලා ඔහුට එකපාරටම අවබෝධයක පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක ලැබෙනවා. මේක ලැබිච්ච පුද්ගලයාට පැහැදිලිව තේනවා කලින් සමාජයේ සිට තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා අර කලින් කියපු කම්ම සංනුත්න්හා උපාදාන ආදී ධර්ම මම මගේ කියන හැඟීම් ආදී ඔක්කොම ක්‍රියාත්මක වෙමින් පැවති නිසා හිත තුළින් මේ අස්පාකාර සිතුවිලි ධර්ම ගැලීමක් ඇති වෙනවා ඒකද එකකට පස්සේ එකක් එකකට පස්සේ එකක් ඒ වගේම ඒක ගලන සිතුවිලි වලට අනුකූල සිතක් ඊළඟටම තියෙනවා. කියන එක දකින්නට පුළුවන්. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර මේ විදිහට බලනවා. මෙන්න මේ මරණ මොහොතේ ඒ සංස්කාර මේ විදිහට ගැනීම නිසා ප්‍රතිසන්දේ ඥානෙ මේ ආකාරයෙන් සිදු වෙනවා කියන සත්‍යස්ස අවබෝධය එවැනි කෙනෙකුට අත්දකින්නට පුළුවන්. නැති කිසිම කෙනෙකුට මේ කරුණ ප්‍රත්‍යක්ෂය සම්දකින්නට ඒක නිසාමයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹීර ධර්මයක් කියලා දක්වන්නේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න නැති ධර්මයක් සාමාන්‍ය පොත්පත්වල ලෝකයාට කොහෙත්ම තේරුම් ගන්නට අපහසු එකක් එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනය පිළිබඳ පැහැදිලි අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙන ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්නට පුළුවන් වෙන කෙනෙක් කෙනෙකුට පමණයි. නමුත් අන්න අයද මේ අය ඒක මේ ආකාරයෙන් සිදුවෙනවා කියලා තරමට අවබෝධයක් හෝ ඇති කරගන්න උත්සාහ කරනවා. ප්‍රත්‍යක්ෂනේ සමන්ත නිකන් අවබෝධයක් හරි ඉතිර ගන්නට පුළුවන්කම තිබෙන්න ඕනේ. අවිද්‍යාව තුළ සංස්කාර රැකන්නේ මෙහෙමයි. ඒ සංස්කාර නිසා ප්‍රතිසංවිඥානය කියන නැවත පනත් භවයක් වෙන තැන තැනක පහළ වීම. නවතනක පහළ වීමක් විඥානයේ පහළ වීමක් ඇතිවන්නේ මෙහෙමයි කියන කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ ඊළඟ දවසේදී අපි සංකාරපත්‍ය විඥාන කියන කතාව කියන්නේ මේ සංස්කාර නිසා ප්‍රතිසංවිඥානය ජනිත වෙන ආකාරය. මේ පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට එක ජීවිතයක ජීවිතයට සම්බන්ධ කරලා විස්තර කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා නැත්නම් ජීවිත තුනකට සම්බන්ධ කරලා දිය භවයේ මේ භවයේ සහ මතු භවයේ. ආත්ම තුනකට සම්බන්ධ කරලා ඒක කියන්නත් පුළුවන්. අපි මේ මේ ජීවිතයට සම්බන්ධ කරලා කියන කතාව නෙවෙයි අද මේ අපි විස්තර කළේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කතාවත් මුලකම තමයි භවපච්චා ජාති කියන කතාව. ඒ දෙකම මෙතන එකයි. මේ දෙකක් නේ. ඒ දෙකම අපි විස්තර කරලා ආත්ම තුනකට සම්බන්ධ වන ආකාරයෙන් කියන විස්තරයක්. එක ආත්මයකට සම්බන්ධ වන ආකාරයේ විස්තරේ පසු දිනකයි අපිට ප්‍රකාශ කරන්න. එතකොට මේ ලක්ෂ්‍යයේ කරුණවල කිසිසාරාංශය මෙන්න මේකයි. අපි පළමුවෙන්ම කියේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙන විට විවිධ ආකාරයෙන් අපි තේරුම් ගත යුතු වෙන කරුණු. විශේෂයෙන්ම අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට කයින් හෝ සිතින් හෝ වචනයෙන් කරන කායික වාචික මානසික කුසල අකුසල කම්ම රැස් වීමේ කියන එකයි තේරුම් ගත යුතු වන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා. කායික වාචික මානසික වශයෙන් කුසල අකුසල කම්ම රැස් වීම. ඒක දැක්කම ඒ අදහස දැක්කම ඒ ඒ අර්ථය සමාජයෙන් ගත්තාට පස්සේ කොයි ආකාරයෙන් බුදුහාමුදුරුවෝ ගන්නේ කියලා බලන සමාජයක පැහැදිලිවම තියෙනවා මෙන්න මේකයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නඩත්කම ප්‍රධාන වශයෙන් ඒ නඩත්කම නිසාම තමයි මම කියන කෙනෙක් සිටිනවා කියන හැඟීම අත්මානේ පවතින්නේ. ඒ නඩත්කම නිසාම තමයි සංහාව භවයේ රැඳී සිටීමේ ආස්ථාව පවතින්නේ. ඒ නඩත්කම නිසාම තමයි උපාදාන කන්නේ, ඡන්දයෙන් පාදයෙන් බැඳෙන්නේ. ඒ අවිද්‍යාව නිසාම තමයි කර්ම සංස්කාර වශයෙන් අවිද්‍යාව නිසාම තමයි මේ භවයේ රැඳී සිටීම ලොකු දෙයක් කියලා හිතාගෙන මුලාවට පත්වන්නේ. ආදී විවිධ හේතු නැතුව නිසා උත්සාහයක් කරන්නට පුළුවන් අපසල් කරන්නට පුළුවන් ධ්‍යාන සම්පත් උදවා ගන්නට පුළුවන්. මේවා උපදවා ගන්නා විට මේවා මම කළා කියලා හිතනවා මගේ ප්‍රයෝජන හිතනවා මම මම නැත්නම් මගේ ආත්මය කියලා හිතනවා මේ විදිහට ඒක උපාදාන කරනවා. ඒ නිසා ඒ අවිද්‍යාවෙන් තොරව කන්න සංස්කාර රැස්වීමක් නෑ. ඉතින් රහත් වෙලිච්ච කෙනෙකුට මේවා පොඩ්ඩක් අවබෝධ කරගෙන තිබුණා නම් අපසාර අපසාර කාම සිදු කරන විට අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වෙනවා. naked සංසාර විමුක්තිය සඳහා මේ උත්සාහ සංකප්පන් ධර්මානිත්‍ය වශයෙන් නිරෝධ වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් දකින විට එතෙන්දී අවිද්‍යාව තියෙනවා අවිද්‍යාව තියෙනකොට එතෙන්දී ප්‍රඥාවක් ක්‍රියාත්මක වෙනවා යම් කිසි කෙනෙකුට ප්‍රඥාව පැහැදිලිව දකිනවා නම් කලින් ඒ අවිද්‍යාව මෙතෙන්දී මේ විදිහට තිබුණා දැන් ප්‍රඥා ලෝකේ මේ විදිහට ක්‍රියාත්මක වෙනවා ඒක නිසා ඒ අවිද්‍යාව සංස්කාර ධර්මයක් ප්‍රඥාව සංස්කාර ධර්මයක් කියලා දකිනකොට පුළුවන්කම තිබෙන වෙනවා එතන තියෙන අවිද්‍යාව තුරන් කරගෙන භාවනාව දින කරගන්න. ඒ කියන්නේ අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස්වීමක් තිබෙනවා කුසල කුසල කර්ම රැස්වීමක් තියෙනවා අපි මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දකිනකොට දුක් වශයෙන් දකිනකොට අනාත්ම වශයෙන් අවබෝධ කරනකොට හේතුඵල වශයෙන් දකින මේ හැම එකම වර්තමාන එකස සංසාරයේ දිග්ගසීමට උපකාර වන කුසල නෙවෙයි සංසාරයේ සුදුස් සිටීමට උපකාර වන කුසල ඒ කුසල කරන විට අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා මොකද මේ මම කරනවා කියන හැඟීම පසුපසින් තියෙන නිසා මමයි භාවනා කරන්නේ මමයි මේ විදර්ශනා කරන්න කියන හැඟීම පසුපසින් තිබෙන ශාසනයේ තියෙනවා. ඒක නිසා මේ භාවනා කරන විට නිරන්තරයෙන්ම තේරුම් ගන්න ඕනේ මොන ආවර්ත සංස්කාර ධර්ම තියෙනවා, පවතිනවා නැතිනවා කියලා. මේකක් නෙමෙයි කියලා. මේ අය මේ ධර්මයේ අරුව මේ ධර්මයේ මේ අය මේ අහන විට සංස්කාර ධර්ම ටිකක් ඇතිවෙන කියලා පැහැදිලා කියනවා. අපි මේ පංචස්කන්ධය අනිත්‍ය දුක අනාත්මයි කියලා විමසීම සහ දකිනවා බලනවා කියනවා කියලා. ඒ පෙනෙන අවස්ථාවේ සංස්කාර ධර්ම ඇති නැති යාමක් තමයි තිබෙන්නේ. ඒකත් පංචස්කන්ධය කියන්නේ සංස්කාර ධර්මයක්. අධ්‍යාත්මික බාහිර වශයෙන් අපි බෙද බෙදා භාවනා කරනවා කියලා හිතනවා. ඒ අධ්‍යාත්මික වශයෙන් බලන්නේ සංස්කාර බාහිර වශයෙන් බලන්නේ සංස්කාර. කොටින්ම කියවන සංස්කාර ධර්ම අරමුණු කරමින් සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා. මෙන්න මේ අවබෝධය හරියට නොදක අපි අනිත්‍ය ආදී වශයෙන් විමසන විටව අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේක නැත් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට විවිධ අරමුණු ඒ ඉන්ද්‍රියන් සම්මන අරමුණු ආමෙල ඒ තුළින් චිත්ත සංස්කාර ධර්ම චේතනාව සම්පූර්ණව චිත්ත සංස්කාර ධර්ම ගැනීමක් සිදුවන්න කියන කාරණාවක් වෙනවා කියලා. ඒදී අවිද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නේ මේ එක එක ධර්මයක් මමයේ මගේ කියන සංහාවෙන් දෘෂ්ටියෙන් මානෙන් උපාදාන කරොත් විතරයි ඇහැ රූපය චක්ඛු විඥාන ආදී ධර්ම. නමුත් වේදනා සංඥා රූප සංඥා රූප විපාක ආදී ඒවා වැරදි ආකාරයෙන් දකිනකොට නම් එතන විද්‍යාව ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙන්න තුන මුළු ජීවිතේ පුරාම අවිද්‍යාපච්ච සංඛාරා නීද සිදුවන්නේ කියලා. ඒ කියන්නේ මුළු ජීවිතේ පුරාම අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කොටස නේද ක්‍රියාත්මක වෙන්නේ කියන කරුණ Tamanට තේරෙන්නට ඕනේ. එතකොට මේ අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය අත්දකින්න රහස්තෝ කෙනෙක් එයාට පුළුවන් ප්‍රතිසන්දී ඥානෙ බුද්ධ විඥාන ආකාරය දකින්නට එවැනි කෙනෙකුට පැහැදිලිවම අත්දකින්නට පුළුවන්කම තිබෙනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කරුණ සංඛාර පත්‍ය විඥාන කියන කරුණ අනිත් අය කර්මද්දරට අවබෝධ කරගන්න බලන්න කියන එකයි දැක්කේ මේ ධර්මයෙන් දතුතු තාම වැදගත්ම උපදේශය තමයි මේ අය කවර දෙයක් කළත් මේ සංස්කාර ධර්ම නැති වෙනවා පවතිනවා නැති වෙනවා කියන අවබෝධය ඇති කරගන්න. භාවනා කරන එක පවා. ඊටම ධ්‍යානයකට සම්බන්ධ නැත්නම් ඵලයකට සම්බන්ධ නැත්නම් අනිත්‍ය වශයෙන් දක්නා දුක් වශයෙන් දක්නා නාම වශයෙන් බලන මේ මොකක්ද කියලා බලන හැම විටම සමාගයේ සිට තුළ චිත්ත සංස්කාර ධර්ම ඒ චිත්ත සංස්කාර වල මොන වෙනවද තව සංස්කාර ධර්ම. ඒකට සංස්කාරම සංස්කාර අරමුණු කරමින් ඇතිවෙමින් ඇතිවෙමින් යනවා. මේ මම කරනා නෙවෙයි කියන හැඟීම ඇති වෙනකොට බොහෝ විට ඒ අවස්ථාවේදී අවිද්‍යාව කියන්න ඕනේ. ඒ විදිහට භාවනා කරනවා නම් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් ගන්න පුළුවන්කම ලැබෙයි. මේවා ගැඹුරු කරුණු නිසා තමයි කියන්නේ ටිකක් අඳුමඩකම් කරන්නේ කෙසේකත් මේ අප තේරෙන කරුණු ටිකක් පමණක් අද අපි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන කාරණාවෙන් ඉදිරිපත් කළා. මේක වඩා නොතේන ගැඹීර කර්මයේ පුරාන්තගත වෙනවා ඒක නදාස් වන්නේ මේක සර්ව සම්පූර්ණ වශයෙන් කරපු ඉස්තරයන් නෙවෙයි එක. හොඳයි එහෙනම් කල්පනා කරන්න මේක මෙන්න සංඝයාට මේ දාණය කියන්නේ දුන්නා මේ වෙන ධර්මයක් ශ්‍රවණය කරා මේක නිරෝධක සම්පූර්ණයෙන් අපසත් මේ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ වීම සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිහාන්ද ඥානය නිරුද්ධ කිරීම තුළින් මේ සංස්කාර ගමන සම්පූර්ණයෙන්ම නැති කරලා සදාකාලික වශයෙන් දුකින් මිදීමට වාසනාවක් සත්‍ය උදා වේවා දැන් දෙවියන් කෙනෙක් ආකාසත්තාව කියන පාඩේ ගැන ආකාසත්තාව බොම්මඨා දේවානාංගාමයි දුකාපුඤ්ඤම් තමනෝදිකාජාන ලක්ෂණාසනන බොම්මඨා දේවානාංගාමයි දුකාපුඤ්ඤම් තමනෝදිකාජාන ලක්ෂණ දේශනා ආකාසත්තාව බොම්මඨා දේවානාංගාමයි දුකාපුඤ්ඤම් තමනෝදිකාජාන ලක්ෂණ බොම්පන්දී පාස්නේ කනින්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාධි මාර්ගම හෝතෝ යාව නිබ්බාන පත්‍ය ධම්මේ පුඤ්ඤමහා සෝක්ඛ්‍යවාන් නෝතෝ සම්බ දුක්ඛා සමුච්චතෝ මේකල සීලං කරසත්‍ය මේ ඇස්නේ අපත බලෝ යප්පසන් සේවා මෙන්න සම්සම් ධම්මේ කරේතු වාස්නා වේවා විවර්ධන සේනිස්ස නිච්ඡං අදාතකාය නෝචත්තාරෝ ධම්මා වර්ධන් තේයායි වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්තේ නිමිත අත්මනුපාන සම්පත්තේ නාති සම්ජිතෝ සම්දිනාත්මනිවස්සල දේවසෝපත්තේ